ස්ථානයට වැඩම කොට සිටින ගැමුණුපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරවාසී පූජ්‍යපාද ඉඟුරුවත්තේ ධම්මගවේසී ස්වාමින්දයන් වහන්සේට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

ශ්‍රද්ධාවන්ත පින්වත්නි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල විද්‍යමාන වන ජීවිතය පිළිබඳව ගැඹුරින් විග්‍රහ කළ ධර්මතාවයන් අඩංගු දේශනා පාඨයකුයි මාතෘකා පාඨයේ වශයෙන් සිහිපත් කළේ ඊට අනුරූපව සියලු දෙනාම බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නට. අද දිනේදී සූත්‍ර දේශනා වශයෙන් මේ මොහොතේදී දේශනා කිරීමට බලාපොරොත්තු වන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරි පණ්ණාසිකයේ විභංග වර්ගයේ උද්දේශ විභංග සූත්‍ර දේශනාවයි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයට සවන් දෙන්නට සූදානම් වෙන වෙලාවේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධා සිතක් උපදවාගෙන ඒ ධර්මයේ පිළිබඳව සංඝ රත්නයේ පිළිබඳව සීනමේ පෙරුවන් විශේෂෙහි සිත් පහදවාගෙන නානා අරමුණු ඔස්සේ ගමන් කරන සිට එක් අරමුණක එනම් මේ මොහොතේදී මේ දේශනා කරන දහම් පදයක් පදයක් පාසාම Tamanගේ මනසින් මානසිකාර කරමින් බුද්ධ ගෞරවය ඇති කරගෙන ධර්ම ගෞරවය ඇති කරගෙන කල්ප ගණනාවකින් අහන්නට ලැබෙන උතුම් ධර්මයයි මේ ශ්‍රවණය කරන්නේ ඒ ධර්මය අපි හැම දිනාටම ජීවිත අවබෝධයේ පිණිස උපකාර වේවා කියන අදහසෙන් යුක්තව ධර්ම ශ්‍රවණය කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ සූත්‍ර දේශනාවේ ආරම්භය මෙහිමයි. දිනක් භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නවා. මේ මොහොතේදී භාග්‍යවතුන් වහන්සේ විසින් දීක්ෂ සංඝයා වහන්සේ මහණෙනි කියලා අමතාව දාලා. ඒ මොහොතේදී වික්ෂුන් වහන්සේලාත් භාග්‍යවතුන් වහන්සේ කියලා ප්‍රතිවදන් දීලා ඒට පිළිතුරු සැපයුවාට පසුව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මහණෙනි මම දැන් නුඹලාට උද්දේශයක් විභංගයක් දේශනා කරනවා. ඒ මනාකොට ශ්‍රවණය කරව. සිතේ දරා ගනිමු කියලා දේශනා කරලා භාග්‍යවතුන් වහන්සේ කෙටියෙන් යම්කිසි දේශනාවක් සිද්ධ කළා. කුමක්ද දේශනා කරපු දේශනාව යම්කිසි භික්ෂුවක් යම් යම් ආකාරයෙන් පිරිසින ලද්දේ තමන්ගේ සිත බාහිර වූ යම් අරමුණක් ඔස්සේ ගමන් නොකරයිද ඒ වගේම ධ්‍යාන අරමුණෙහි නොඇලීම් වශයෙන් පිහිටුවයිද ඒ වගේම සමාගයේයි සිතාගෙන සිටින දේ පිළිබඳව සමාත ගැත ගැනීමක් නැද්ද ඒ ආකාරයෙන් පිරිවිසිඳෙන මේ භික්ෂුවගේ సంతාණය බාහිර අරමුණු ඔස්සේ නොපවතීද ධ්‍යාන ආරම්මනෙහි නොඇලීම් වශයෙන් පිහිටුවයිද සමාගයේයි සලකන දේ පිළිබඳව කැටි ගැනීමක් ඇති නොකර ගනීද මේ කෙනාගේ ජීවිතය තුළ ප්‍රධාන වශයෙන්ම සංතානගත කෙලෙස් ධර්මයන් දුරු කෙරීම පිණිස ජාති ජරා ව්‍යාධි මරණ සංහාදී ක්ලේශ ධර්මයන්ගෙන් මිදීම පිණිස උපකාර වෙනවා කියලා දේශනාවක් සිද්ධ කරලා භාග්‍යවතුන් වහන්සේ නැගිට ගඳ කෙලියට වැඩියා. ඒ වෙලාවේ මේ භික්ෂූන් වහන්සේලා කල්පනා කළා භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව කෙටියෙන් දේශනා කරේ. ඒ වුණාට මේක විස්තරාත්මක දේශනාවක් සිද්ධ කළේ නැහැ. ඒ නිසා මේ සූත්‍ර දේශනාවේ විස්තරාත්මක දේශනාව අපි භාග්‍යවතුන් වහන්සේගේ නැනවත් ශ්‍රාවකයන් වහන්සේ නමකින් විමසන්නට ඕන කියලා අදහස් කරලා කල්පනා කළා කාගෙන්ද මේ කෙටි දේශනාවේ විස්තරාත්මක දේශනාව විමසන්නේ කියලා. ඒ වෙලාවේ කල්පනා වුණා කච්චායන ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ විසිනුත් වර්ණනා කරලා තියෙනවා. ඒ වගේම නැනවත් වික්ෂූන් වහන්සේලා විසිනුත් වර්ණනා කරලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේ ළඟට ගියොත් මේ දේශනාවේ විස්තරාත්මක දේශනාව අපිට අහගන්නට පුළුවනි කියලා කච්චායන තෙරුන් වහන්සේ ළඟට වැඩම කළා. එහිදී මේ සිද්ධිය දේශනා කළාට පස්සේ කියන අපි මේ භාග්‍යවතුන් වහන්සේ කෙටියෙන් වදාළ දේශනාවේ විස්තරාත්මක දේ අහගන්නට පැමිණියේ කියලා කියනකොට කච්චායන තෙරුන් වහන්සේ උපමාවක් දක්වනවා අරටුව සොයාගෙන වනාන්තරයකට පිවිසිච්ච කෙනෙක් අරටුව තියෙන මහා ශක්තිවන්ත ගසක් දැකලා ඒ ගසේ මුල් කඳ සියල්ල අතහැරලා අතුරු කිලි වලින් අරටුව සොයන්න යනවා වගේ මේ පින්නතුන්ලාටත් භාග්‍යවතුන් වහන්සේ සම්මුඛ වෙලා භාග්‍යවතුන් වහන්සේ අභියසදී මෙහි පිළිතුරක් නොසොයා ඇයි මන් ළඟට ආවේ කියලා විමසුවා. ඒ වෙලාවේ කියනවා සැබෑව භාග්‍යවතුන් වහන්සේ යනු සියල්ල දක්නා කෙනෙක්. භාග්‍යවතුන් වහන්සේ යනු දතියුතු සියල්ල දන්නවා. ප්‍රකාශ කළ යුතු සියල්ල ප්‍රකාශ කළ යුතු කෙනෙක්. ඒ වගේම ප්‍රකට කළ යුතු දේ ප්‍රකට කරන කෙනෙක්. ධර්මයෙන් උපන් කෙනෙක්, ධර්ම ස්වාමී වූ කෙනෙක්. ඒ වගේම ශ්‍රේෂ්ඨ කෙනෙක්. නමුත් උන්වහන්සේ වැඩ සිටියේදී අපි ඔබ වහන්සේගෙන් මේ ප්‍රශ්නය විසඳන්න පැමිණියේ ඔබ වහන්සේ භාග්‍යවතුන් වහන්සේ විසිනුත් ප්‍රශංසාවට ලක් කරලා තියෙනවා කියලා දේශනා කළා. ඒ වෙලාවේ කච්චායන තෙරුන් වහන්සේ හොඳයි කියලා ප්‍රකාශ කරලා මේ දේශනාව විස්තරාත්මක වශයෙන් දේශනා කළා. මෙහිදී පෙන්වා දෙන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා යම් වික්ෂුවක් යම් යම් ආකාරයකින් පිරිසිඳිනකොට ඒ කෙනාගේ සිත බාහිර ආරම්මණයන් කරා නොපිහිටයිද කියලා වාක්‍යයක් ප්‍රකාශ කරා. ඒ විස්තරාත්මක දේශනාව හැටියට කච්චායන තෙරුන් වහන්සේ දේශනා කරන කොහොමද ඒ ඒ ආරම්මණයෙහි යම් ආකාරයකින් ඒ පිළිබඳව කල්පනා කරනකොට සිහිපත් කරනකොට කෙනෙක්ගේ සිත බාහිර අරමුණු කරා පිහිටන්නේ කොහොමද කියලා විස්තරාත්මක වශයෙන් දේශනා කරා. එෙහිදී කච්චායන තෙරුන් වහන්සේ දේශනා කරනවා යම් කිසිවෙක් ඇසින් රූපයක් දකිනවා. ඇසින් රූපයක් දැකලා ඒ රූපයේ කෙරෙහි ගමන් කරනවා. ඒ රූපය ඔස්සේ ඇලීම ඇති කර ගන්නවා. ඒ රූපය තුලම ගැලීමට ලක් වෙනවා. මේක තමයි බාහිර අරමුණු කරා සිත විහිදුවනවා කියලා දේශනා කරන්නේ. ඒ වගේම කනෙන් අහන ශබ්දය කරා නාසයෙන් ගන්නා ගඳ සුවඳ කෙරෙහි දිවෙන් ලබන රසයන් පිළිබඳව කයෙන් ලබන ස්පර්ශයන් පිළිබඳව මනසින් ලබන ධර්මයන් පිළිබඳව ඒ කෙනා ගමන් කරනවා ඇලේ නැති කර ගන්නවා එහි වෙලෙනවා එහි ගැලෙනවා මේක තමයි කියනවා Tamanගේ సంతානය බාහිරට විසිරුණා කියලා කියන්නේ ඊළඟට දේශනා කරා යම් කිසිවෙක්ගේ సంతානය ඒ ඒ ආරම්මණයෙහි කල්පනා කරනකොට ඒ කෙනාගේ సంతානේ ධ්‍යාන අරමුණෙහි නොඇලෙන්නේ කෙසේද ඇලෙන්නේ කෙසේද යම් කිසිවෙක් විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා සහිත පතම ඥානය උපදවා ගන්නවා ඒ වගේම ද්විතීය අධ්‍යානෙ උපදවා ගන්නවා තෘතීය අධ්‍යානෙ උපදවා ගන්නවා චතුර්ථ අධ්‍යානෙ උපදවා ගන්නවා පංචම අධ්‍යානෙ උපදවා ගන්නවා මේ විදිහට උපදවාගෙන ඒ කෙනා ඒ ආරම්මණයෙහි ඇලීම ඇති කර ගන්නවා ඒ ආරම්මණයෙහි ඇලීම ඇති කරගෙන ඒ ඔස්සේ ගමන් කරනවා. අන්න ඒකට කියනවා යම් කිසිවෙක් මේ ධානාරම්මණය කෙරෙහි ඇලීම ඇති කර ගන්නවා කියලා. ඒ වගේම එසේම යම් කිසිවෙක් කෙසේද තමාගේයයි සලකන දීහි දැවීම ඇති නොකරගෙන වාසය කරන්නේ. ඒ වගේම දැවීම ඇති කරගෙන වාසය කරන්නේ. එහිදී ප්‍රකාශ කරනවා යම් කිසිවෙක් මේ තමාගේ රූපය පිළිබඳව ඒ වගේම වේදනාව පිළිබඳව සංඥාව පිළිබඳව සංස්කාරයන් පිළිබඳව විඥානය පිළිබඳව සතරාකාරයකින් කල්පනා කරනවා ඒ තමයි එයා හිතන රූපය කියන්නේ මමයි ඒ වගේම රූපය තුල මම සිටිනවා ඒ වගේම තමා රූපය තුල සිටිනවා රූපය තමා තුල සිටිනවා ඒ විදිහටම වේදනාව පිළිබඳවත් සංඥාව පිළිබඳවත් සංස්කාරයන් පිළිබඳවත් විඥානය පිළිබඳවත් කියන මේ පංචස්කන්ධය පිළිබඳව ඒ විදිහට කල්පනා කරනවා ඒකෙන් මිදෙන්නේ කොහොමද යම් කිසිවෙක් ඒ ආකාරයෙන් රූපය පිළිබඳව වේදනාව පිළිබඳව සංඥාව පිළිබඳව සංස්කාර පිළිබඳව විඥානය පිළිබඳව මේ කිසිම දෘෂ්ටියක් නොගෙන දැඩියෙන් නැති නොකරගෙන එය අනිත්‍ය වශයෙන් බලමින් වාසය කරනවා. අන්න එතනදී තමාගේ යයි සලකන දෙහි ඇලීමකින් තොරව වාසය කරන්නට පුළුවනි කියලා දේශනා මේ විදිහට තවත් මේ සූත්‍රාන්ත දේශනාව තුළ මේ කාරණාවන්ම විස්තරාත්මක වශයෙන් දේශනා කොට වදාලා. එහෙම දේශනා කරලා කියා හිටියා භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට මේ දේශනා කරපු කෙටි වාක්‍යයේ අර්ථය විස්තරාත්මකව දේශනා කරා පින්තුන් කැමතිනම් භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා අර්ථ විමසා ඒ පිළිබඳව දරා ගන්න කියලා ඒ භික්ෂුන් වහන්සේලාට පවසා සිටියා. ඒ වෙලාවේ ඒ භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ දේශනාව කරාට පස්සේ කියා හිටියා කච්චායන තරුන් වහන්සේ කියන්නේ බහොස්සත කෙනෙක්, පඬිත කෙනෙක්. මා මේ සූත්‍රයේ කෙටි දේශනාවේ අර්ථය විමසුවා නම් මේ ආකාරයටමයි විමසන්නේ කියලා දේශනා කරලා ඒ විදිහටම දරා ගන්නට කියලා දේශනාවක් කළා. ඉතින් එතකොට මේ දේශනාව උද්දේශ විභංග සූත්‍රය ඊ타ත්ම ගැඹුරින් දේශනා කරපු සූත්‍ර දේශනාවක්. එතකොට මේ කෙටියෙන් දේශනා කරපු දේශනාවන් තුළ සඳහන් වෙන අර්ථයන් Taman කොහොමද නුවණින් දකින්නේ? සමාගයේ ජීවිතය මේ සඳහා සම්බන්ධ කරමින් මේ අර්ථය අපි අපේ ජීවිතවලට ගලපගන්නේ කොහොමද කියලා අපි තේරුම් ගන්නට ඕන. ඒ කියන්නේ Taman මුලින්ම කල්පනා කරන්නට ඕන භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සියලු සූත්‍ර දේශනාවන් තුල බොහෝ සූත්‍ර දේශනාවන් තුල භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මේ දුකින් මිදෙන වැඩපිළිවෙල පිළිබඳවයි. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන තමන්ගේ సంతානය තුළ ඇතිවන්නා වූ කෙලෙස් ධර්මයන් දුරු කරන්නේ කෙසේද කියන කාරණාව තමයි දේශනා කරන්නේ. ඉතින් මේ සූත්‍රාන්ත දේශනාවෙත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ඒ කාරණාවමයි. එතකොට අපි තේරුම් ගන්නට ඕන මේ හැම කාරණාවක්ම කොහොමද ජීවිතයට සම්බන්ධ වෙන්නේ. නමුත් මෙහි තියෙන සියලු කාරණාවන් විස්තරාත්මකව දේශනා කරන්නට අපිට කාලය මදි නිසා අපි මෙහි එක කාරණාවක් අරගෙන කල්පනා කරලා බැලිය යුතුයි කොහොමද මෙය භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ආකාරයට ජීවිතයට සම්බන්ධ වෙන්නේ කියලා. එතකොට මා මාතෘකා කළෙත් මේ හා සමානවම දේශනාවට ලක්වන ධාතා පාඨයක්. මේ ධාතා පාඨයෙන් කියලා දුන්නේ යමකං නාම රූපංච උභෝ අඤ්ඤොඤ්ඤ නිස්සිතා ඒකස්මින් භින්ජමානස්මින් උභෝ භින්ජಂತಿ පච්චයෝ කියලා. ඒ කියන්නේ යමකං නාම රූපංච මේ නාම රූප කියන යුගලය මේ නාම රූප කියන දෙක උභෝ අඤ්ඤොඤ්ඤ නිස්සිතා මේ දෙකම පවතින්නේ ඔවුනොවුන්ගේ සහයෝගය මතයි. ඒකස්මින් භින්ජමානස්මින් යම් හේකින් මෙහි එකක් බිඳී ගිය කල්හි උභෝ බින්ජාන්ති පච්චයෝ සත්‍ය නැතිවීමෙන් දෙකම බිඳිනවා කියලා මේ ගාථාවෙන් දේශනා කරනවා. එතකොට මේ කියවෙන්නේ කුමක් ගැනද? සමහර විට කෙනෙක් හිතෙන්න පුළුවන් මේ කියවන දේ තුළ අපේ ජීවිතවලට යම් සම්බන්ධයක් තියෙනවද කියලා. සැබවින්ම මේ දේශනා කරේ වෙන කවුරුවක් පිළිබඳව නෙවෙයි. මේ දේශනා කරේ තමා තමා පිළිබඳවමයි. ඒ කියන්නේ දැන් Taman තේරුම් ගත යුතුයි ජීවිතය කියලා කියන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ දැන් අපි හැමදෙනාම ධර්ම ශ්‍රවණය කරනවා. නොඑක ආකාරයෙන් ධර්ම ශ්‍රවණය කරනවා. ඒ වගේම අප්‍රමාණව කුසල ධර්මයන් තුල නියැලෙනවා. එතකොට මේ කරන්නා වූ සියලුම දේවල් තුලින් අපි බලාපොරොත්තු වෙන යම්කිසි කාරණාවක් තියෙනවා. ඒ තමයි පින්නතුන් හැටියට බොහෝ දෙනා නිරන්තරයෙන් කුසල් කරමින් යම් දෙයක් හිතනවා. ඒ තමයි මේ රැස් කරන්නා වූ කුසලය අපි හැම දිනාටම උතුම් නිර්වාණ අවබෝධය පිණිස උපකාර වේවා කියන හිතවිල්ල තමයි මේ හැම කෙනාගේම సంతානය තුළ තියෙන්නේ. එහෙනම් අපි කල්පනා කරන්නට ඕන මේ නිර්වාණ අවබෝධය කියන එක කොහොමද ලබන්නේ? ඒ වගේම ඒ සඳහා භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ මාර්ගය කුමක්ද කියලා අපේ සෑම විටම කල්පනා කරන්න. ඒ කුමක් නිසාද? කුසලයක් සිද්ධ කරලා ප්‍රාර්ථනා කළ පමණින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොවන නිසා. එහෙම අවබෝධ වෙන්නේ නැහැ. එසේනම් අවබෝධ වීම පිණිස භාග්‍යවතුන් වහන්සේ යම් මාර්ගයක් දේශනා කරලා තියෙනවා. ඒ මාර්ගය තමයි මේ සූත්‍රාන්ත දේශනා තුළින් නොඑක් ආකාරයෙන් දේශනා කරන්නේ. එෙහිදී දැන් නිර්වාණය කියන එක දේශනා කරන්නේ දැන් නිවන හැටියට අපි සඳහන් කරන්නේ පංචස්කන්ධේ Nirodhayai නිවන කියලා කියන්නේ. ඒ කියන්නේ තමා හැටියට සලකන මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පංචස්කන්ධේ Nirodhayai නිර්වාණය කියලා කියන්නේ. එහෙනම් තමන් කල්පනා කරන්නට ඕන දැන් මේ සූත්‍රය දේශනා කළා නේද? ඒ යම් යම් ආරම්මණයක් කල්පනා කරනකොට පිහිටවනකොට යම් කිසි කෙනෙක්ගේ සිත බාහිර ආරම්මණයන් ඔස්සේ විසිරී නොපවතීද කියලා. ඒ කියන්නේ එතනදී අදහස් කරේම Tamanගේ මේ ඇස්කන් ආසාදී ඉඳුරන් මගින් ගන්නා වූ රූප ශබ්ද ආදී ආරම්මණයන් නිසා සමාගයේ సంతානය තුල නිරන්තරයෙන්ම කෙලෙස් ධර්මයන් හට ගන්නවා. ඒ කෙලෙස් ධර්මයන් හට ගැනීම තුල තමයි Tamanගේ సంతානය කිලිති වෙන්නේ. අපිරිසිදු ස්වභාවයට පත්වන්නේ. ඒතර යම් කිසි කෙනෙක්ට ජීවිත අවබෝධය ලබනවා නම් ඒ කෙනා මූලික වශයෙන්ම කළ යුතු වැඩපිළිවෙලක් තියෙනවා. ඒ තමයි Tamanගේ මේ ඉඳුරන් ගෙන් ලබා ගන්නා වූ ආරම්මණයන්ගේ සැබෑසතු විමසා දැනගන්නට ඕන. ඒ කියන්නේ තමා ඇසෙන් රූපයක් දකිනකොට එතන සිද්ධ වෙන්නේ කුමක්ද කියන එක Taman කල්පනා කරලා බලන්නට ඕන. දැන් මේ සූත්‍ර දේශනාවේ මුලින්ම දේශනා කරේ ඒකයි. ඒ කියන්නේ යම් කෙනෙක් ඇසෙන් රූපයක් දකිනකොට ඒ රූපය ඔස්සේ ගමන් කරනවා නම් ඒ රූපයට ඇලීම ඇති කරගන්නවා නම්, එහි ගැලෙනවා නම් අන්න ඒක තමයි කියන්නේ බාහිරට හිත විසිරෙනවා කියලා. දැන් මේ වෙලාවේ උනත් තමන්ට නොඑක් ආකාරයේ ආරම්මණයන් එනවා సంతානයේ. ඒ කියන්නේ ඇසින් දකින රූප පිළිබඳව නොඑක් ආකාරයේ ආරම්මණයන් හටගන්නවා. කනෙන් අහන ශබ්දයන් පිළිබඳව මේ ධර්මය ඇහෙනකොට සමහර විට තමන්ට නොඑක් අරමුණු හිතෙන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ නාසයෙන් ලබන ගඳ සුවඳට අනුකූලව ශරීරයෙන් ලැබෙන ස්පර්ශයට අනුකූලව මනසින් ගන්නා වූ ආරම්මණයන්ට අනුකූලව ධම්මාරම්මණ කියලා කියනවා. මෙන්න මේ ඔස්සේ තමන් නිවැරදිව කල්පනා නොකළොත් තමන්ගේ හිත බාහිරට විසිරෙනවා. එතකොට මොකද වෙන්නේ? තමන්ගේ හිත ඒ කාර්යමුණක හිටින්නේ නැහැ. අන්න එතකොට තමයි ධර්මය කොයිතරම් ඇහුවත් Tamanට කිසිවක් අවබෝධ නොවෙන්නේ. ඒ කුමක් නිසාද? හිත බාහිරට විසිරිලා. හිත බාහිරට විසිරෙනකොට කුමක්ද සිද්ධ වෙන්නේ? විසිරෙන්නේම බාහිරට ඒ ආරම්මණයේ සැබෑටතු නොදකින නිසා කියලා කියනවා. ඒ කියන්නේ තමන් ඇතින් රූපයක් දකිනකොට තමන් හිතන්න තෝරන මේ වෙලාවේ කුමක්ද මේ సంతානය තුල ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම කණෙන් ශබ්දයක් අහනකොට අන්න ඒ ගන්නා වූ අරමුණ කුමන ආකාරයේ ආරම්මණයක් වුණත් එය කුසල විපාක ආරම්මණයක් වෙන්නත් පුළුවන් අකුසල විපාක ආරම්මණයක් වෙන්නත් පුළුවන්. නමුත් යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න කෙනාට පුළුවන් වෙනවා ක්‍රියා අරමුණේදී අප්‍රිය අරමුණේදී සිත වෙනස් නොකර එහි සැබෑතක විමසා බලමින් එහි සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය මනාකොට අවබෝධ කරගන්න. ඉතින් ඒ නිසා දැන් කෙනෙක්ට සමහර විට මේක ගැඹුරුයි කියලා හිතෙන්න පුළුවන්. සැබවින්ම මේ සූත්‍ර දේශනාව ගැඹුරින් දේශනා කරපු සූත්‍රයක්. එතකොට මෙහි සරලව අපි තේරුම් ගත්තොත් මේ හැම දිනාටම තේරුම් යන ආකාරයට කොහොමද මේක අපි තේරුම් ගන්නෙ? මොකද්ද මේ සූත්‍ර දේශනාවෙන් භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කරන්නේ? එින්වත් මේක මේ විදිහට අපි තේරුම් ගන්න ඕන. කොහොමද? දැන් අපි හැමදෙනාම මේ ලෝකයේ තුල ජීවත් වෙනවා. මේ ලෝකයේ තුල ජීවත් වෙන්නේම කුමක් නිසාද? තමා මේ ලෝකයේ තුල ප්‍රතිසන්දියක් ලැබුපු නිසා. ඒ කියන්නේ තමන් මේ මනුස්ස ලෝකයේ තුල ඉපදෙච්ච නිසා තමන් මේ විදිහට ජීවත් වෙනවා. එතකොට එසේ ජීවත් වෙන ආකාරය, එසේ ජීවත් වෙන්නේ කෙසේද කියන එක අපි කල්පනා කරන්න ඕන. දැන් මේ සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම කියලා දෙන්නේ සත්වයේ පුද්ගලයෙක් ගැන හිතන්නට නෙවෙයි. කුමක් පිළිබඳව හිතන්නද? ඒ සත්ව පුද්ගල කියන ප්‍රඥප්තිය ඉක්මවලා තමන්ට යථාභූත ඥාන දර්ශනයක් ඇති කරගන්න මාර්ගයක් මේකෙන් කියලා දෙන්නේ. ඒ කියන්නේ තමාට මේ ජීවිතය අවබෝධ කරගන්න නම් මහා කැපකිරීමක් කරන්න වෙනවා. විශාල වෙහෙසක් දරන්න වෙනවා. ඒ වගේම විශාල නුවණක් තමා ඇති කරගන්නට වෙනවා. ඒ කියන්නේ දැන් තමන්ගේ ජීවිතය පිළිබඳව තමන් කල්පනා කරනකොට සමහර වෙත තමා මේ ජීවිතය ගැන දකින ආකාරයයි බුදුරජාණන් වහන්සේ ජීවිතය ගැන දේශනා කරන ආකාරයයි අතර වෙනසක් තියෙන්නට පුළුවන්. ඒ කුමක් නිසාද? බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ ජීවිතයක් තුළ පවතින සැබෑ ස්වභාවයයි. නමුත් සාමාන්‍ය ලෝකයා දකින්නේ ජීවිතයේ තියෙන සැබෑ ස්වභාවය නෙවෙයි විපරිත වූ ස්වභාවයක්. ඒ කියන්නේ සිද්ධ වෙන දෙයට හාත්පසින්ම වෙනස් දෙයක් තමයි දකින්නේ. ඒ කොහොමද දකින්නේ? භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා ලෝකය දුකයි කියලා. නමුත් සාමාන්‍ය ලෝකයා හිතනවා ලෝකය සැපයි කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරා ලෝකය අනිත්‍යයි කියලා. නමුත් සාමාන්‍ය ලෝකයා හිතනවා ලෝකය කියන්නේ නිත්‍ය දෙයක්. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා මේ ලෝකය කියන්නේ අසාර නිස්සාර දෙයක්. නමුත් සාමාන්‍ය ලෝකයා හිතනවා මේ ලෝකය කියන්නේ සාරවත් දෙයක්, ඒ වගේම සැප විපාක ලබලා දෙන දෙයක්, හොඳයි කියලා හැම වෙලෙම පිළිගන්නවා. ඒ නිසා තමයි නිරන්තරයෙන්ම මේ ලෝකයට ඇලෙමින් තමා වාසය කරන්නේ. මේ රූපවලට, ශබ්දවලට, ගන්ධ සුවඳ, රස, පහස, ධර්මයන්ට ඇලෙමින් වාසය කරන්නේ තමා අනිත්‍ය දේ නිත්‍ය වශයෙන්, දුක් දේ සැප වශයෙන්, ආත්ම නොවන දේ ආත්මීය වශයෙන් අරගෙන ජීවත් වෙන නිසා තමයි තමාට මේ සැබෑපත නොදැනෙන්නේ තමා මේ ලෝකයට ඇලමින් වාසය කරන්නේ. එහෙනම් අපි කල්පනා කරන්නතෝක බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච කාලයක් තුල අපි සිද්ධ කරන්නේ කුමක්ද කියන එක අපි නුවණින්ම සිද්ධ කරලා කරන්නට ඕන. ඒ කියන්නේ තමා හැම වෙලේම කල්පනා කළ යුතු දෙයක් තියෙනවා. ඒ තමයි මේ ජීවිතය කියලා කියන්නේ නිත්‍ය දෙයක් නෙවෙයි කියන එක. ඒ වගේම මේ ලෝකය කියලා කියන්නේ නිත්‍ය දෙයක් නෙවෙයි කියන එක තමන් සෑම මොහොතකම කල්පනා කළ යුතුයි. ඒ කුමක් නිසාද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා යම් කිසිවෙක් ඇසිපී හෙළන මොහොතක් මේ අනිත්‍ය වඩයිද? අන්න ඒ කෙනා මේ ලෝකයේ තුල සිද්ධ කරගන්න වටිනාම කුසලයේ සිද්ධ කරගන්නවා කියලා. ඒතර කෙනෙක්ට හිතෙන්න පුළුවන් දන් දෙන එක ලොකු කුසලයක්. සැබෑවයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ නමකට විහාරයක් හදලා පූජා කරන එක විශාල කුසලයක්. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරගෙන ගිහිල්ලා ওই විදිහට කියන මේ සියල්ලටම වඩා ශ්‍රේෂ්ඨ වූ කුසලය කියලා කියනවා ඇසිපිහෙළන මොහොතක් අනිත්‍ය වඩයි නම් අන්න ඒ කෙනා මේ ලෝකයේ තුල සිද්ධ කරන්නට හැකි වටිනාම කුසලය සිද්ධ කරගන්නවා කියලා. ඉතින් ඒ නිසා අපිත් මේ බුදුරජාණන් වහන්සේ ගැඹුරින් දේශනා කොට වදාළ ධර්මයන්ගේ අර්ථයන් නැවත නැවත Tamanගේ సంతානය තුලින් විමසා බලන්නට ඕන ඒ කුමක් නිසාද ඒ ධර්මය අහනකොට තමයි Tamanගේ හිත මේ සසරට කලකිරෙන්නේ ඒ මනාකොට ධර්මයේ ශ්‍රවණය කරලා එහි අර්ථයන් විමසනකොට තමයි තමාට මේ ජීවිතයේ තියෙන යථාර්ථය කුමක්ද කියලා මනාකොට පිළිගිමු වෙන්න පටන් ගන්න. ඉතින් එතකොට තමයි ඒකේනා වීරිය ගන්නෙ මේ දුකින් නිදහස් වීම පිණිස. එහෙනම් අපි කල්පනා කරන්න තෝරන මේ ලෝකයේ තුල ජීවත් වෙනකොට තමා කොයිතරම් සෝපත් විදිහට, සැප විදිහට මේ ජීවිතය ස්ථිරයි කියලා හිතලා ගොඩනගාගෙන ජීවත් වුණත් මේ ජීවිතයේ යථා ස්වභාවය නම් කුමක්ද මොහොතක්වත් නිත්‍ය ස්වභාවයෙන් පවතින්නේ නැහැ. ඇසිපේ හෙළන වාරයක් පාසාම වෙනස් වෙනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනව මෙවන් වූ අනිත්‍ය වූ ලෝකයක් තුළ තමා කොහොමද ස්ථිරයි කියලා හිතාගෙන වාසය කරන්නේ. ඒ මුලාවක් කියන එක අපි තේරුම් ගන්න ඕන. ඉතින් එතකොට මේ පිළිබඳව Tamanට අවබෝධ කරගන්න නම් තමා මනවින් මේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්න දේ පිළිබඳව වටහා ගන්නට ඕන අර්ථ විමසන්නට ඕන. දැන් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා මේ ජීවිතයේ තුල තමා මේ ගත කරන සංසාර ගමන තුල තමා සත්වයෙක් හැටියට දැන් මේ මනුස්ස ලෝකෙ උත්පත්තිය ලැබලා එක්තරා නමකින් තමන් ජීවත් වෙනවා. ඒ නාමයෙන් ජීවත් වෙනකොට තමා කල්පනා කරනවා මේ ජීවත් වෙන්නේ මම කියලා. ඒ වගේම මේ රූපය මගේ කියලා. ඒ වගේම මේ රූපය තුල ඉන්නේ මම කියලා. ඒ වගේම මම තුල මේ රූපය තියෙනවා කියලා තමා කල්පනා කරනවා. ඒ නිසා තමාගේ රූපයට කිසිදු හානියක් වෙන්නට නොදී තමා මේ කය ආරක්ෂා කරගන්න මහත් වෙහසක් දරනවා. දිවා රාත්‍රියේ નિયમિත ආකාරයට කැම් බීම ටික ලබලා දෙනවා. නාවනවා. තවත් මේකුත් ප්‍රතිකාරයන් කරමින් මේ කය ආරක්ෂා කරන්න මහත් වූ වෙහසක් දරනවා. ඒ කියන්නේ අපිට පේන මේ ඖදාරික වශයෙන් තියෙන රූපස්කන්ධය ආරක්ෂා කරන්න තමයි මේ හැමදේම සිද්ධ කරන්නේ. එතකොට Taman මෙහෙම කරන්නේ කොමක් කියලා හිතාගෙනද මේ මම කියලා හිතාගෙන නේ මේ මගේ රූපය කියලා හිතාගෙන තමයි මේ හැමදේම කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ කුමක්ද දේශනා කරන්නේ? මේ රූපය කියලා කියන්නේ එහෙම දෙයක් නෙවෙයි. මේ රූපය කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් දෙයක්. ඒ නිසාම මේ ස්වභාවය නම් කුමක්ද? අතරක් නැරම විනාශය කරා එළඹීමයි. ඒ නිසා කුමක්ද වෙන්නේ? කුඩා කාලේ ඉඳලා ක්‍රමයෙන් ක්‍රමයෙන් මේ ජීවිතය දිරාගෙන යනවා. දිරාගෙන ගිහිල්ලා ක්‍රමයෙන් හැම රැලි වැටෙන්න ගන්නවා. ඒ වගේම දත් ටික වැටෙන්න පටන් ගන්නවා. කෙස් සුදු වෙනවා. කොන්දු කුඩු වෙනවා. Tamanගේ පෙනීම අඩු වෙලා යනවා. ඒ වගේම ඇසීම අඩු වෙලා යනවා. රස නොදෙනින් යනවා. ඊළඟට සිහිය ටිකෙන් ටික දුර්වල වෙලා යනවා. මේ විදිහට ගිහිල්ලා තමා ක්‍රමයෙන් ක්‍රමයෙන් එක තැනකට වැටෙනවා. එහෙම වැටුණට පස්සේ සමහර ලාවට ආය නැගිට ගන්න බැරි වෙනකම්ම මරණාසන්නය දක්වාම ඒ ස්ථානයේ රැඳිලා තමා ජීවත් වෙනවා. දැන් බලන්න එතකොට මොකද්ද ජීවිතයට උනේ? තමන් මුලින් හිතන් හිටියේ කොහොමද? මේක මගේ, මේ මම ඉන්නේ. ඒ නිසා මේක විනාශ වෙන්නට දෙන්න බෑ කියලා බොහෝ දේවල් කරමින් මේක ආරක්ෂා කරන්න තමන් විහෙස ගත්තා. නමුත් අපි කොයිතරම් විහෙස ගත්තත් අන්තිමේදී මොකද වුනේ? අපිට පුළුවන් වුණාද මේක ආරක්ෂා කරගන්න? පුළුවන් වෙන්නේ නැහැ. ඒ කුමක් නිසාද? අන්න භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒ තමයි අනිත්‍ය කියලා කියන්නේ. ඒ තමයි අනාත්මය කියලා කියන්නේ. ඒක තමයි දුක කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් මෙහෙම ක්‍රමෙන් ජීවිතේ වියකී යනකොට වියපත් වෙලා යනකොට කුමක්ද සිද්ධ වෙන්නේ? ඇස් පෙනීම තිබිච්ච කාලේ සතුටු වෙච්ච කෙනා ඇස් නොපෙනී යනකොට දුක් වෙනවා. කන් නැසෙන කාලයේ සතුටින් හිටපු කෙනා කන් නොයසී යනකොට දුකටපත් වෙනවා. ඊළඟට වෙනදා හොඳට එහෙට මෙහෙට ඇවිදලා ගමන් කරපු කෙනාට එහෙම යන්න නොලැබී එක තැනකට වැටිලා බොහෝ රෝගාබාධයන්ට ලක් වෙලා මහා පීඩා සහිතව එක තැන වැටිලා ඉන්නකොට එදා යහපත් ආකාරයෙන් එහෙට මෙහෙට දුවපෙන ඇවිද්දු කෙනා මෙදා දුකටපත් වෙනවා. ඊළඟට ඊට වඩා භයානක දෙයක් අනතුරක් ජීවිතයට සිද්ධ වෙනවා. ඒ කුමක්ද? තමන්ගේ සිහිය ටිකෙන් ටික ටිකෙන් ටික දුර්වල වෙලා සමහර විට සමාජයේ දරුවා කවුද කියලා තේරෙන්නේ නැහැ. දැන් බලන්න එතකොට සමාගයේම කුසින් මෙලොවට බිහි කරලා හදාවදාගෙන පෝෂණය කරපු දරුවව Taman තමතක වෙනවා. හිතන්න පුළුවන්ද කෙනෙක්ට? ජීවිතේ එහෙම සිද්ධ වෙනවා. අන්න ජීවිතයේ අනිත්‍ය ස්වභාවය කියන්නේ කුමක්ද වුනේ? ජීවිතේ ක්‍රමයෙන් ක්‍රමයෙන් වයසට යනකොට හැම දෙයක්ම දුර්වල වෙනවා. අන්න එතකොට මුලින්ම නිත්‍යයි කියලා හිතපියකට මොකද වුනේ? අන්න වෙනස් වෙලා වෙනස් වෙලා ගියා. අන්න අනිත්‍ය ස්වභාවයටපත් වුණා. ඒ වෙනස් වීමම ඊට පස්සේ දුකක් නෙවෙයිද? මේ වෙනස් වීමම දුකක් වුණා. දැන් Tamanගේ ඇස් දෙක නොපෙනී යනකොට Tamanට දුකක් නැති වෙන්නේ සැපක් නැති වෙන්නේ. දුකක් නැති වෙන්නේ. ඊළඟට ක්‍රමයෙන් Tamanගේ කය වියකී යනකොට, හැම දෙක හැලි වැටෙනකොට, ලපකැලල් ඇති වෙනකොට, නොඑක ආකාරයේ රෝගාබාධයන් හට ගන්නකොට Tamanට සැපයක් නැති වෙන්නේ දුකක් නැති වෙන්නේ. ඇති වෙන්නේ දුකක්මයි. කවුරුත් එක සැපයක් කියලා කියන්නේ නැහැ. ඒකනේ වයසට ගියපු අය එක තැනකට වැටිලා ඉන්නකොට බලන්න තමන්ට පුළුවන් කාලේ සිහිය දියුණු නොකරගත් අය හඳා වැළපෙනව නේද? ගොඩක් වෙලාවට හඬමින් තමා ජීවිතය ගත කරන්නේ. ඒ හඬන්නේ අසීයෙන්මයි. ඒ කියන්නේ ධර්මයක් නැහැ එතන. කුඩා කාලේ කියන්නේ Tamante හැකි අවස්ථාවේ ධර්මයක් පුරුදු කළෙත් නෑ. ඒ නිසා මොකද වෙන්නේ? අර මේක අනිත්‍ය වෙලා යන දෙයක් කියලා එයා දැනගෙන හිටියෙත් නෑ. දුකට පත් වෙන දෙයක් කියලා දැනගෙන හිටියෙත් නෑ. අනාත්ම දෙයක් කියලා දැනගෙන හිටියෙත් නෑ. ඒ නිසා යා අඬාවැළපෙන වෙනත් දේවල් කියමින් මගේ ඇස් දෙක පේන්නේ නෑ. කන් දෙක දැන් ඇහෙන්නේ නෑ. මට වෙනද වගේ ගමන් කරන්න බෑ. කියලා එයා හදාවැළපෙනවා. දැන් බලන්න මේ හදාවැළපීම තුළ සිද්ධ වෙන්නේ කුමක්ද? එයා ජීවිතය ගැන අවබෝධයක් කරා යන්නේ නැහැ. අර තමන්ගේම ජීවිතේ අහිමි වෙන දේවල් පිළිබඳව හිත හිතා පසුතැවෙනවා. ඒ පසුතැවීම තුළ මොකද වෙන්නේ? එයාට ක්‍රමයෙන් තව තවත් කායික වශයෙන් මානසික වශයෙන් මහා පීඩාවල් ඇති වෙනවා. පීඩාවල් ඇති වෙන ඇති වෙන්න මොකද වෙන්නේ? එයාගේ සිත අසිහියෙන් යුක්ත වෙනවා. සිහි මුලාවටපත් වෙනවා. මරණාසන්න මොහොතේදී සිහි මුලාවෙන් ඉන්න නිසා එයාට කුසලාරම්මණයක් මරණාසන්න චිත්ත වීතියට අරුමුණු නොවුනොත් ඒ කෙනාට මොකද වෙන්නේ? ඉතින් පස්සේ දුගති ලෝකයකට යන්න සිද්ධ වෙනවා. අන්න බලන්න. ජීවිතේ පුළුවන් කාලේ ධර්මයේ පුරුදු පුහුණු නොකොලොත් සිද්ධ වෙන දේ. අන්න ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ. මේ ධර්මය සමාත හැකි අවස්ථාවේ ඉක්මනින් හුරු කරවන්න ඕන. දැන් ධර්මය හුරු කරගෙන කෙනාට විශාල වාසියක් තියෙනවා. ඒ කුමක්ද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා යමෙක් සත්‍ය බොජ්ජංගයන් දියුණු කරනවා නම් ඒ කියන්නේ සති ධම්මවිචය, විරිය පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන මේ බොජ්ජංග ධර්මය නම් නිතර නිතර වඩනවා නම් ජීවිතය තුළ හුරු කරනවා නම්, පුරුදු කරනවා නම් කියනවා ඒ ඇත්තෝ සිහි මුලා වෙන්නේ නැහැ කියලා කියන වයසට ගියාට. සිහි මුලා වෙන්නේ නැහැ. මනස සිහියෙන් නුවණින් යුක්ත කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් අන්න අපි දකිනවාද මේ ලෝකයේ තුල බොහෝ අය වයසට යනකොටම මොකද්ද වෙන්නේ? අන්න වයසට යනකොටම අර ස්වභාව ධර්මයෙන් සිද්ධ වෙන ටික එහෙම සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඇස් පේන්නේ නැති වෙනවා, කන් ඇහෙන්නේ නැති වෙනවා, ඊළඟට රස දැනෙන්නේ නැහැ, ශරීරයත් ලෙඩ රෝග බහුල වෙලා එයත් ටික ටික පිරිහි යනවා. ඒත් එක්කම අර ජීවිතයේ අවබෝධය නැති නිසා මොකද වෙන්නේ? එයාගේ තියෙන මානසික මට්ටමත් එහෙම පිරිහිලා යනවා. යථාභූත ඥාන දර්ශනයකට එන්න විදිහක් නෑ එයාට. ඇයි හේතුව යථාභූත ඥාන දර්ශනයක් ඇති කරගන්න විදිහ එයා දැනගෙන හිටියේ නැහැ. ඒකට අවශ්‍ය කරන දේවල් පුරුදු කළේ නැහැ. අන්න ඒ නිසා එයා අර ලැබිච්ච වටිනා මනුස්ස ජීවිතෙන් ප්‍රයෝජන නොගෙන හිස්සපින්ම මිය පරලෝ යන කෙනෙක් බවට පත් වෙනවා. ඒ කෙනාට අය කවදාක මනුස්ස ලෝකයකට එන්න හම්බ වෙයිද දන්නේ නැහැ. ඒ කෙනාට කවදාක මේ ධර්මය අහන්නට ලැබෙයිද කියලා දන්නේ නැහැ. ඉතින් අන්න ජීවිතයේ අනුසුරක්. ඉතින් ඒ නිසා අපි මනමින් මේක අවබෝධ කරගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ සත්‍යතාවය මේකයි. ඒක අපේ ජීවිතය තුලින්ම අපිට අත්දකින්න පුළුවන්. ඉතින් ඒ නිසා කුමන හේතුවක් නිසාවත් අපි ජීවිතේ නිත්‍යයි කියලා ගන්නත් හොඳ නැහැ. නිත්‍යයි කියලා ගන්නත් හොඳ නැහැ කියලා කියන්නේ අපි නිත්‍යයි කියලා හිතාගෙන හිටියත් ඒක හැම වෙන්නේ නැති නිසා. ඒක ස්වභාව ධර්මයේ ක්‍රියාකාරීත්වයට අනුකූලව ක්‍රමයෙන් වියකී යන ස්වභාවයටපත් වෙනවා. ඒ වගේම තමයි අපි ඇසින් යම්කිසි රූපයක් දකිනවා නම් ඒ ඇසින් දක්නා සෑම රූපයකම ස්වභාවයත් ඒකමයි කියලා දේශනා කරා. ඒ කියන්නේ තමාගේ ඇස් දෙකින් Taman යම්තාක් රූපයන් දකිනවද මේ දකින හැම රූපයන්ගේ ස්වභාවයත් ඒ විදිහටම විනාශ වෙලා යන එක. අනිත්‍ය වෙලා යන එකයි කියලා තේරුම් ගන්න ඕනේ. ඒතකොට යම් තැන යම් දෙයක් අනිත්‍ය වෙනවා නම් ඒක ඒකාන්තයෙන්ම දුකක් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එහෙනම් Taman තේරුම් ගන්නට ඕන අපි යමක් නිත්‍යයි කියලා ගත්තනම් අපි ගත්තේ වෙන කිසිවක් නෙවෙයි අපි ලං කරගත්තේ දුකමයි. ඊළඟට යමක් අනිත්‍ය ස්වභාවයට පත්වන්නේ කුමන හේතුවක් නිසාද? යමක් අනිත්‍ය ස්වභාවයට පත්වන්නේ එය ආත්මයක් නොවන නිසා. ආත්මයක් නොවන නිසා කියලා කියන්නේ දැන් තමන් හැම වෙලෙම හිතනවා මේ මම ඉන්නේ කියලා. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය හැම වෙලෙම තියෙනවා. දැන් සක්කාය කියලා කියන වචනේ තේරුම පෙන්වා දෙන්නේ සක්කාය සක්කාය කියලා කියන්නේ පංචස්කන්ධයට කියන නමක්. ඒ කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ පංචකයට තමයි සක්කාය කියලා කියන්නේ. ඒතර සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ඒ පංචස්කන්ධය මම විදිහට, මගේ විදිහට, මගේ ආත්මය විදිහට සමාදරාගෙන ඉන්නවා. දැන් එතකොට ඒක තමයි අපි හැම වෙලෙම කියන්නේ දැන් රූපයක් දකිනකොට මේ මම දකින්නේ කියලා හිතනවා. ශබ්දයක් අහනකොට මම අහන්නේ කියලා හිතනවා. මෙන්න මේ විදිහට හැම වෙලාවකම ආත්මීය ලක්ෂණයක් ආත්මීය විදිහට සමාගෙන සමා බලනවා. අන්න ඒකට කියන සක්කාය දිට්ඨිය කියලා. ඒක දුරු වෙන්නේ සෝවාන් ඵලයටපත් වෙනකොට. ඊළඟට දේශනා කරා සක්කාය දිට්ඨිය තියෙනකම්ම සතර අපායෙන් නිදහස් වීමක් නැහැ කියලා. සතර අපායට යන්න හේතුවක් ඒක. ඉතින් ඒ නිසා අපි හැම වෙලාවෙම කල්පනා කරන්නට ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ජීවිතයේ සැබෑ తත්වය අපි කොහොමද ජීවිතය තුලින් අවබෝධ කරගන්නේ. ඉතින් ඒක අවබෝධ කරගන්නකම් අපිට දුකින් මිදීමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම Tamanට සැපයක් බලාපොරොත්තු වෙන්නත් බෑ. ඒ කුමක් නිසාද? තමා යම්කිසි දෘෂ්ටියක එල්බිලා ඉන්නේ. දැන් Taman මේ ලෝකයේ තුලින් කොයිතරම් සැපයක් හොයාගෙන ගියත් Tamanට මේ භෞතික ලෝකයේ තුලින් සැපයක් ලැබෙන්නේ නැහැ. ඒට හේතුව කුමක්ද? දුක්ඛෝ ලෝකෝ පටිච්චිතෝ කියලා දේශනා කරේ. මේ ලෝකය පිහිටලා තියෙන්නේම දුක මතයි. එතකොට මේ ලෝකයේ තුල වාසය කරන අපි කොතනින්ද සැපයක් හොයන්නේ? අපිට සැපයක් හම්බ වෙන්නේ නෑ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකය කියන්නේ කුමක්ද කියන එක දේශනා කරනවා. සමාන්ත හිතෙන්න පුළුවන් ලෝකය කියලා කියන්නේ 아무තු දෙයක් කියලා. නෑ. ලෝකය කියලා කියන්නේ කියනවා එකවරක් පෙන්වන ලෝක හයක් තියෙනවා. ඒ තමයි මේ ඇස කියන්නේ එක ලෝකයක්. කන කියන්නේ, නාසය කියන්නේ, දිව කියන්නේ, කය කියන්නේ ලෝකයක්. ඊළඟට කියනවා තවත් ලෝකයක් තියෙනවා. ඒ තමයි රූප කියන්නේ ලෝක. ශබ්ද කියන්නේ ලෝක. ගන්ධ කියන්නේ ලෝක. ඊළඟට රස කියන්නේ ලෝක. ස්පර්ශයන් කියන්නේ ලෝක. ඒතර දැන් බලන්න නුවණින් Taman කල්පනා කරලා රූපවලට එහායෙන් ගියපු ලෝකයක් තියෙනවද? රූපවලට එහා ගියපු ලෝකයක් නැහැ. අපි ලෝකය කියලා දකින්නේ එක්ක රූප. ඊළඟට බලන්න ශබ්දවලට එහායින් ගියපු ලෝකයක් නෑ. අපි ලෝකය කියලා කරන්නේ ශබ්දය අහන එක. ඊළඟට ගඳ සුවඳට එහායින් ලෝකය කියලා දෙයක් පනවන්න බෑ. ශරීරයට ලැබෙන ස්පර්ශයන්ට එහායින් ලෝකයක් කියලා පනවන්න බෑ. දිවට ලැබෙන රසයන්ට එහායින් ගිහිපු ලෝකයක් පනවන්න බෑ. එහෙනම් තමාට මේ ලෝකයේ තුලින් තමා සැප හොයන්නේ කොහෙන්ද? සමාසක හොයාගෙන යන්නේ එක්ක රූප වලින්, එක්ක ශබ්ද වලින්, එක්ක ගඳ සුවඳ වලින්. එහෙම නැත්නම් රසයන්ගෙන්, එහෙම නැත්නම් ස්පර්ශයන්ගෙන් තමයි තමන් සැප හොයාගෙන යන්නේ. දැන් බලන්න එතකොට දැන් හොඳටම පිට තේරෙනවා තමන්නේ සැප හොයාගෙන සැප කියලා ලං කරගන්නේ කුමක්ද දුකක් මේ ලං කරගන්න හදන්නේ. ඉතින් එතකොට දැන් මේ විදිහට කල්පනා කරන කෙනා අන්න කියනවා එයාගේ හිත බාහිරට විසිරෙනවා. බාහිරට විසිරෙනවා කියලා කියන්නේ කුමක්ද? අර දකින්නා වූ රූපයන්ට, අසන්නා වූ ශබ්දයන්ට, මේ ඝන සුවඳට, දිවට දැනෙන රසයන්ට, ඊළඟට ස්පර්ශයන්ට තමාගේ හිත මුලා වෙනවා. තමාගේ හිත මුලා වෙනකොට මොකද වෙන්නේ? තමන්ගේ කුසල්සිත යටපත් වෙලා අකුසල්සිතක් තමා ඒ වෙලාව උපදවා ගන්නවා. ඒ කුමක් නිසාද? අකුසල් ටිකක් හටගන්නේ Taman. අර ලෝභ මූල සිතකින් යුක්ත ලෝභ සහගතව තමා මේ ලෝකේ උපාදානය කරගන්නවා. ලෝකයට ඇලුම් කරනවා. ඒ ලෝකයට ඇලුම් කරනකොටම Tamanගේ හිත තුළ දෘෂ්ටියක් තියෙනවා. මේක නිත්‍යයි කියලා. මේක සැපයි කියලා. මේක මගේ ආත්මයි කියලා දෘෂ්ටියක් එතනම තියෙනවා. ඉතින් එහෙම ලෝකයක තමයි අපි හැමදෙනාම මේ විදිහට ජීවත් වෙන්නේ. දැන් එතකොට අපි නෝනෙන් බලන්නට ඕන කාරණාවක් තියෙනවා. Taman හැම මොහොතකම අප්‍රමාණෝ කුසල් කරමින් නිවන් දකින්නට අදහස් කරනවා. නිවන් දකින්නට කල්පනා කරනවා. නමුත් නිවන් දකින්නට කල්පනා කරනවා නම් ඒ කෙනාට ප්‍රාර්ථනා කරන එකට වඩා කරන්න යම්කිසි දෙයක් තියෙනවා. ඒ කුමක්ද? බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න ධර්මය මනාකොට තමා වටහා ගන්නට ඕන. ඒ කියන්නේ මේ ධර්මයේ ඇසීමෙන් විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඇසීමෙන් ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියලා කියන්නේ තමාට ඒ ධර්මය අහලා වටහා ගන්නට නම් තමාගේ సంతානය තුල එකතු වෙච්ච සුතමේ ඥානයක් තියෙන්න ඕන. ඒ සුතමේ ඥානයක් තියෙනකොට තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන එක කාරණාවක් ගැන කල්පනා වෙනකොට ඒ ඔස්සේ මේ කියන්නේ මේකයි කියලා වැටහෙන්නේ. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි අවබෝධ කරගන්නකොට යා යුතු පිළිවෙතක් තියෙනවා. ඕන. ඒ තමයි සුතා, දතා, වචසා පරිචිතා, මනසානුපෙක්කිතා, දිට්ඨියා සුප්පටි විඥාන්තෝ කියලා. සුතා කියලා කියන්නේ තමන්නේ ධර්මයේ හොඳට අහන්නට ඕන. අහනවා වගේම ධර්මයේ හොඳට කියවන්නට ඕන. ඒ කියන්නේ ඉගෙන ගන්නට ඕන. ධර්මයේ හොඳට අපි ඉගෙන ගන්නට ඕන සූත්‍ර දේශනා. ඊළඟට දැන් ත්‍රිපිටකයක් තියෙනවනේ සූත්‍ර විනය අභිධර්මය කියලා. ඒකිනුත් ප්‍රඥාව දියුණු කරන මේ පරමාර්ථ ධර්මයන්ගේ යථාරූපී ස්වභාවය අවබෝධ කරවන විදර්ශනා ඥාන උපදවන්නට උපකාරයක් වන දෙයක් තමයි අභිධර්ම පිටකේ හැදෑරීම. එතකොට තමන් තමාට වැටහෙන තැන ඉඳලා පළමු පීවරේ ඉඳලා මේ අභිධර්මය මනාකොට හදාරන්නට පුරුදු වෙන්න ඕන. ග්‍රහණය කරගන්න ඕන. අන්න ඒකට කියනවා සුතා කියලා. ඊළඟට දතා. ඒ විදිහට තමන් අහලා ඉගෙන ගන්න ධර්මය හොඳට තමන්ගේ මතකයේ ධාරණය කරගන්න ඕන. අර්ථ වශයෙන්, ව්‍යංජන වශයෙන් තමන් මේක හොඳට විමසලා තමාගේ හිත තුළ ධාරණය කරගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ මතක තියාගෙන ඉන්න ඕනේ. ඒකට කියන දසා කියලා. ඒ විතරක් මදි. වචසා ಪರಿචිතා. වචසා පරිත්‍යා කියලා කියන්නේ තමා අහලා හිතේ ධාරණය කරගත්ත ධර්මයේ වචනයෙන් පුරුදු කරන්නට ඕන. දැන් අහුවට විතරක් මදි හිතේ ධාරණය කරගත්තට මදි ඒවා වචන වශයෙන් හුරු කරන්නට ඕන. ඒ කියන්නේ නැවත නැවත වචනයෙන් පුරුදු කරන්නට ඕනේ. ඒකට කියන්නේ වචසා පරිචිතා කියලා. ඊළඟට කියන්නේ දැන් කාරණාව මනසානුපෙක්කිතා. අහලා ධාරණය කරගෙන වචන වශයෙන් පුරුදු කරපු ධර්මය මනසෙන් හැම වෙලෙම බලන්න ඕන. කොහොමද බලන්නේ? Taman ඇසින් රූපයක් දකිනකොට වෙන්නේ කුමක්ද කියලා නුවණින් දකින්නට ඕන. අන්න ඒකට තමයි කියන්නේ මනසානුපෙක්කිතා කියලා. හැම වෙලාවකම Taman මේ ජීවිතේ අත්දකින සිදුවීම් දිහා Tamanගේ සිතවිල්ලක් සිතවිල්ලක් පාසාම සිද්ධ වෙන්නේ කුමන ධර්මතාවයක්ද කියලා නුවණින් දකින්නට ඕන. අන්න ඒකට කියනවා මනසානුපෙක්ඛිතා කියලා. ඊළඟට ditthiya suppata vijjante මනාකොට ශ්‍රවණය කරලා ඒ කියන්නේ අහලා ධාරණය කරගෙන වචන වශයෙන් පුරුදු කරපො මනසින් නැවත නැවත ਵਿਚාරපු ධර්මය යම් කිසි කෙනෙක්ගේ මනස තුල නිතර නිතර ක්‍රියාත්මක වෙනවද අන්න ඒ කෙනාට විත්‍යාසුප්පටි විද්‍යන්තෝ කියන්නේ සමාගයේ දැකීම දර්ශනය ඍජු දර්ශනයක් වෙනවා. ඒ කියන්නේ එයා කිසිම දෘෂ්ටියකට පැටලෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න නියම දර්ශනය තියෙන එක යථාභූත ඥාන දර්ශනයක් ඇති වෙන්නේ යාට අර කාරණා හතර සම්පූර්ණ කරලා තිබ්බොත් විතරයි. ඒතකොට යම් කිසිවෙක් මේ ධර්මය අහනවද? ඒ ධර්මය අහන ඇත්තන්ට මේ ධර්මයේ වැටහෙන්නේ. ඒ විදිහට අහලා ධාරණය කරගෙන වචන වශයෙන් පුරුදු කරලා මනසේ නැවත නැවත ඒක ਵਿਚාරලා තිබිච්ච කෙනාට තමයි බණපදයක් අහනකොට ඉක්මනට වැටහෙන්නේ එක සුළු මොහොතක් තුළ මේ කියා දෙන්නේ මේ කාරණාවයි කියලා. දැන් බලන්න එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙච්ච අස්සජී මහරහතන් වහන්සේ ධර්මය හොයාගෙන ආපු ඒ උපතිස්ස පරිබ්‍රාජකයාට දේශනා කරා නේද? "යේ ධම්මා හේතුප්පබවා හේසං හේතු තථාගතෝ ආහ" කියලා යම්කිසි ගාථා පාඨයක් දේශනා කරා. එතකොට ඒ ගාථාවේ පළමු පද දෙක අහනකොට මොකද වුනේ? හැමෝම දන්න දෙයක් තමයි ඒ කෙනා සෝවාන් ඵලයටපත් වුණා කියලා. ඊට පස්සේ එයාගේ යාළුවාට ගියන් කියනකොට ඉතුරු පද දෙක අහනකොට ඒ කෙනා සෝවාන් ඵලයටපත් වුණා. ඒ කියන්නේ යේ ධම්මා හේතුප්පබවා තේ සංහේතුකතාගතෝ ආහ තේ සංසයෝ නිරෝධෝ එවං වාදි මහා සමනෝ කියනකොට අනිත් කෙනා මාර්ග ඵලයටපත් වුණා. නමුත් අද Tamante යේ ධම්මා හේතුප්පබවා කියලා ඇහෙනකොට මොකද්ද හිතෙන්නේ? මොකක්වත් දැනෙනවද? අන්න අඩුවක් තියනවා නේද? අන්න ඒක තමයි අඩුව කියලා කියන්නේ අර මුල් කාරණා ටික නෑ. ඒ වගේම තමා සසරේ හුරු කරලත් නැති වෙන්න පුළුවන්. විදර්ශනා ඥානයක් නූපදවල ඉන්නට පුළුවන්. මේ ජීවිතෙත් තමා මනාවකට ඒ උපදවාගෙන නෑ. ඒ නිසා තමන්ට කිසිවක් වැටහෙන්නේ නෑ. ඉතින් එදා මගපල ලබන්නත් අද මගපල නොලබන්නත් හේතු වේකයි. ධර්මයේ වැරද්ද නෙවෙයි, සමාගයේ තියෙන අඩුපාඩු. ඉතින් එතෙන් තෙන් අපේ අර මුලින් කියපු ධර්මයේ මනාවකට ධාරණය කරගෙන අහලා වචන වශයෙන් හුරු කරලා නැවත නැවත මනසෙන් දියුණු කරලා සමාගයේ දැකීම ඍජු කරගන්න ඕන. එතකොට තමයි මේ එක දහම් පදයක් කියනකොට තමාට මේ කියන්නේ මේකයි කියලා එහි හේතුඵල සම්බන්ධතාවය දකින්නට පුළුවන් නුවණක් ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා මේ සූත්‍ර දේශනාව විතාමත් ගැඹුරු. ඉතින් මේක දිගට දිගට විස්තර කරන්න ගියොත් අපිට දවසක්ම ගත වෙනවා. ඊටත් වඩා ගත වෙනවා. ඉතින් ඒ නිසා කාල වේලාවට අනුකූලව ඉතාමත්ම කෙටියෙන් කාරණා ස්වල්පයක් මේ පෙන්වා දුන්නේ මේ ගැඹුරු සූත්‍රයේ තුලින්. ඒ නිසා සිහිපත් කරගන්න සමන් මේ ශ්‍රවණය කරපු ධර්මය සමාට යම් කිසි දෙයක් මේ තුලින් ලැබුණා නම් ඒ අවබෝධ වෙච්ච ධර්මය සමා ශ්‍රවණය කරපු ධර්මයේ ධර්ම ඥානය අපි හැමදෙනාටමත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලීම පිණිස දුකෙන් නිදහස් වීම පිණිස තමා ප්‍රාර්ථනා කරන බෝධියකින් මඟඵල නිවනින් සැනසෙල්ල පිණිස උපනිශ්‍රේ සම්පත් වශයෙන් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන සාදු කියන්නේ. මේ කරපු මේ හැම දිනාගේම ජීවිතවලට උපකාර වේවා ඒ තුලින් මෙලොව වශයෙන් මේ ජීවිත නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කායික වශයෙන් මානසික වශයෙන් සැනසෙල්ලටපත් වේවා තම තමන්ගේ సంతාන තුලත් හිතවිල්ලක් හිතවිල්ලක් පාසාම සතර සතිපට්ඨානයන් සතර සම්‍යක් ප්‍රධානයන් පංචේන්ද්‍රියන් පංච බලයන් සප්තබොධ්‍යංගයන් ආර්ය අෂ්ටාංගික මාර්ගයන් කියන මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන් දියුණු වීම පිණිසම උපකාර වේවා ඒ වගේම තව තවත් මේ ආකාරයේ කුසල ධර්මයන් සිදු කරමින් Tamanගේ సంతාන තුල කෙලෙස් ධර්මයන් දුරු කරමින් ධර්මයේ තුලින් සමාජයේ ජීවිතයට රැකවරණයක් සලසාගෙන තම තමා විසින් පාරමිතිය භෝධියකින් මඟඵල නිවනින් සැනසෙල්ල පිණිසම මේ රැස් කරගත් සීල කුසල ධර්මයන් අප හැම දිනාටම උපනිශ්‍රේ සම්පත් වශයෙන් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන සාදු වගේම කොවිසින් ලැබූ සීල කුසල ධර්මයන් ඒ බෞද්ධ ආනාලිකාවේ නිර්මාතෘ ගරු සභාපති ගෞරවනීය ඒ දරණාගම කුසල ධම්ම නායක මාහිම්පාණන් වහන්සේටත් ලැබේවා ඒ තුලින් වහන්සේ දුක් වේදී නිරෝගී සුවපත් භාවයට පත් වේවා ඒ වගේම කාර්ය මණ්ඩලයේ හැම දිනාටම ප්‍රාර්ථනා කරන බෝධියකින් මඟඵල නිවනින් සැනසෙල්ල පිණිසම මේ කළ සියලු කුසල ධර්මයන් උපකාර වේවා කියලා සාදු කියන සම්බන්ධතාවය. පොලිසින් ලැබූ සියලු කුසල් සියලු දෙවියොත් අනුමෝදන් වේවා දෙවියොත් මේ පින් ලබා තාර්කණීය බෝධියකින් මඟඵල නිවනින් සැනසෙල්ලටපත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ධර්ම ශ්‍රවණයෙන් ලැබූ සියලු කුසල ධර්මයන් සකල සත්වයෝම අනුමෝදන් වෙත්වා සකල සත්වයෝම ප්‍රාර්ථනීය භෝධියකින් මඟඵල නිවනින් සැනසෙල්ලටපත් වේවා කියලා සාදු කියලා වන්දනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති නිනාතේ සමිජ්ජතු Thank you.